ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මෙම කමඨහන් ධර්ම දේශනාව මේතිරිකල නිස්තරණ වනසෙනසුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දකි. දේශනාවේ මාතෘකාව ආනාපාන සති. සමාධිය දිනු අවස්ථාවක යෝගාවචයාට සංකීර්ණ අවස්ථාවක ප්‍රබෝධන ඇති. මේ අවස්ථා සම්බන්ධව කිපේරුම් ගණන්නට ඕන ආනාපාන නිමිත්ත ප්‍රකටව වෙනින්නේ බොහෝ දුර සමාධිය දිනුනයින් පසුවන් සමාධිය බොහෝ දුරට දියුණු දියුණුවටපත් වීම කීප ආකාරයකින් සැලසෙනවා දියුණුවෙන් සම්පූර්ණ වූ සමාධියක ලක්ෂණ හතරක් තිබෙනවා තත්ත ජාතානං ධම්මානං අනුතිවත්තනතා යන්න එක ලක්ෂණය ඒ සමාධි පිටෙහි හටගත්තා වූ ශ්‍රද්ධා පඤ්ඤා කියන මේ ධර්ම දෙක එකින් එකට නොඉක්මන තත්ත්වයක පවතින්නට ඕන. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙක වුණම සමව පවතින්න ඕන. ඒක එක අවස්ථාවක්. ඊළඟට ඉන්ද්‍රියාන ඒක රසතා. ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහක් මේ සමාධි පිටේ වැඩ කරනවා. මේ වැඩ කරන්නා වූ මේ ඉන්ද්‍රිය පහ සමව පවතින්නේ කලාපරකින් එකින් එකට අසමව බොහෝ විට පවතින්නේ ඒ සමවීම යුගල වශයෙන් සරකේ යුත්තේ සම්භා පඤ්ඤා දෙක සම වෙන්න ඕනේ සමාධි විරිය දෙක සම වෙන්න ඕනේ ඒ විදිහේ සමවීම සතියත් සමගම යම් කිසි අවස්ථාවක මේ යුගල දෙකත් සතියත් කියන මේ ධර්ම පහ ඒක රස වුණොත් ඒක රස වුණොත් කියන්නේ එකම අරමුණක් අල්ලාගෙන දියුණුවටපත් වීම එක ක්‍රියාවක් කරන ස්වභාවය කියන අදහසයි. ඒ විදිහේ ස්වභාවයක් ලැබෙන්න ඕන. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණය තදුපක විරිය වාහනතා. ඒක සුදුසු අන්දමට වීරය පවත්වන්න ඕන. වීරය සමහර විටක වීරිය වැඩි වෙන්නත් පුළුවන්. වීරිය අඩු වෙන්නත් පුළුවන්. වීරිය වැඩි වුණොත් උන්තජ්ජයට වැඩි. අඩු වුණොත් දීන වීමෙන් තීන මිද්‍රයට වැඩෙනවා. මෙහෙම නැතුව ඊට සුදුසු තරමතෝ වීරිය යෙදෙන්න ඕනේ. ඒක තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ මේ කරුණු තුන සම්පූර්ණ වීමෙන් ලොකු වේගාවක් බොහෝ වේගාවක් බොහෝ වාර ගණනක් පවතින ඕන ඒක ආශේවනයේ කියලා කියනවා ඒකට ආශේවනයි මෙන්න මේ කරුණ හතර සම්පූර්ණ වීමෙන් සමාධි සිත දියුණු වෙනවා මේ හතරට අර මුලින් කියවපු කරුණු හයත් එකතු වුණාම සමාධි පිටක සම්පූර්ණ සමාධි පිටක ලක්ෂණ 10ක් තියෙනවා. ඒ මුලින් කියවපු කරුණු හයේ යුවේ අතීතයට දුවන්නේ නැතිකම පිට අනාගතයට දුවන්නේ නැතිකම කාමං ඡන්දයෙන් නොබැඳෙනකම ව්‍යාපාදයෙන් නොගැටෙන බව චීන මිද්දේම දීන නොවනකම උද්දච්චය නොවිතරෙන ගැතිය කියන මේ හයයි මෙතන කියන හතරයි ඔය ලක්ෂණ 10න් යුක්තව බොහෝ වාර ගණනක් චිත්තය සමාධි චිත්තය පවතින දුන්නේ එතකොට ඒක දියුණු වෙච්ච හිතක් මේ විදිහේ දියුණු වෙච්ච හිතේ යම් කිසි අවස්ථාවක අර මුලින් සඳහන් කරපු සමාධි නිමිත්ත සමග එකට මූණට මූණ දාගෙන ඉන්නා මෙන් වැඩි වේලාවක් පවතින්න ඕනේ ඒ විදිහේ වැඩි වේලාවක් පවතින අවස්ථාවේදී මේ දියුණු වෙච්ච හිත මේ පැත්තෙන් ඒ පැත්තෙන් ඒ වගේම පැහැදිලි වූ සමාධි නිමිත්ත මේ විදිහට බොහෝ වේලාවක් පැවතිලා එක්තරා අවස්ථාවක ශාන්ත අවස්ථාවක මේ දෙකේ එකතුවක් සිද්ධ වෙනවා කියන්නේ අර සමාධි නිමිත්තේදී මේ හිත දියුණු වෙච්ච සමාධිහිත දැසගත්තාක්නේ කිවිදගත්තාක්නේ සිද්ධ වීමක් ඇති වෙනවා මේ ඡයි ප්‍රථම ධ්‍යානය කියලා පදහාන මේ ප්‍රථම ධ්‍යානයේ පිටය සම්බන්ධව සලකන් දොන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සවිතක්කම් සවිචාරම් විවේක ජම් වේදි සුඛම් පසවඤ්ඤානං උපසම්පජ්ජ විහෙරති කියලා සඳහන් කරපු ප්‍රථම ධ්‍යාන සිද්ධියයි මේ සඳහන් වුනේ එතකොට මේ ඒ චිත්තයේ සමාධාන ධ්‍යාන චිත්තයේ විචාරයේදී වෙන විචාරයේදී වෙන ඒ චිත්ත සුඛ ජගදී වෙනවා ඒකාගතාවට එතකොට අංග පහක් තිබෙ. මේ අංග පහේ බලයෙන් අල්ලතුවම උපචාර අවස්ථාවේදීම නීවරණ පහ අයනවා. තමච්ඡන්දාදී නීවරණ පහ පහ ප්‍රහීන වුණා. ඒ නිසා අපට සඳහන් කරන්නට පුළුවන් අංග පහ ප්‍රහීන වුණා අංග භාගයෙන් යුක්ත වුණාට ඒ ප්‍රථම ධ්‍යාන චිත්තයේදී තත්වයයි. මේ ප්‍රථම ධ්‍යාන චිත්තයේදී ඇති තත්වය ස්වභාවයෙන් ඔය අත්මේ සමාධි නිමිත්තට ඇතුල් වීම නිසා ඒ සමහර නිමිත්තට චිත්තය ඇතුල් වීමේදී ඇතුල් වී ඇතුල් කරගෙන වැඩි වේලාවක් තබා ගන්න හොඳයි. ඒක නෑ කරන්න ඊළඟට නැවතත් හිතනකොටම ඒකට ඇතුල් වෙන්න පුළුවන්. හිතනකොටම ඇතුල් වෙන්න පුළුවන්. කලට වඩා ලිහිදීන්න පුළුවන්. එතකොට වුණාවක් සුදු වෙලාවක්වත් නවත්තන්නේ නැතුව ඒ සමත නිමිත්තට චිත්තය සමාධි චිත්තය අතුල් කරනවා ඒ වාගේම නැත් කරනවා නැතුල් කරනවා නැත් කරනවා ඒ විදිහේ විශේෂ පමණ කරන්න පුරුදු කරන්න ඕනේ මේකේ අර සමාධි නිමිත්තට සමාධි චිත්තය ඇතුල් වීමෙන් එක්තරා වශී භාවය යන්නේ සමාපජනේ කියලකට කියන්නේ ඊළඟට ඒ නාම කිරීමේ කියන්නේ උත්ථාන සමාපජනේ පුරුදු කරන්න ඕන උත්ථානේ පුරුදු කරගන්න ඕන පුරුදු කරන්න ඕන සමාපඥය පුරුදු කරන් දෝන උත්හාණය පුරුදු කරගන්න. එතකොට ඒ දෙක දෙයට විදිය පුරුදු වුණාම දැන් පිටු සැටියෙම සමාපඥය දෙද්ද වෙනවා පිටු සැටියෙම උත්හාණය සම්පූර්ණ වෙනවා. එතකොට ජීවුනේ පස්සේ තුන්වෙනි කාරණය ගන්න ඕනේ. තුන්වෙනි කාරණය මොකද්ද? අදිඨාන. එක්තරා මුනිත්තු ගණනක් අපපාරමුනේ සලකාගෙන මිනිත්තු දෙකක් සලකාගෙන මිනිත්තු දෙකක් සමවැදී වාසය කරනවා කියලා අධිෂ්ඨාන කරගෙන සමවැදී ඥානයේ සමවන් සමවැදින මිනිත්තු දෙක අධිෂ්ඨාන කළා ඒ මිනිත්තු දෙකේ ඉවර වෙනකොටම වාගේ ඉබේට මෙතන උත්සාහය ආයේ හරි ගියේ නැත්නම් ආයන විශ්වාරයක් කරනවා විදිහට කරලා හරි ගියයින් පස්සේ තවත් මිනිත්තු දෙකක් ඊළඟට මිනිත්තු 5 10ක් 15ක් 20ක් 30ක් එයාදී වශයෙන් අධිෂ්ඨානය පුරුදු කරනවා අධිෂ්ඨානය පුරුදු කරලා එතන විදිහට පැය දෙකක් වුණත් අධිෂ්ඨාන කරගෙන සමාපත්තියේ ඉන්න පුළුවන් කරගන්න තත්ත්වයට පමුණවා ගන්න ඕනේ ළඟට මෙතන වාසී භාව තුනක් කියුණා. සමාපජ්ජන උත්ථාන අදිඨාන. ඊගඟට ආවර්ජනේ මුරුදු කරගන්න. ආවර්ජනේ කියන්නේ අර විජේ සමාධිවල වල වෙලා ඒකෙන් උත්ථානය වෙලා කලකන ධාන පිච්චේ තිබුණු අංග. අංග තමන්ට හොඳට කට වෙනවා. කට නැත්නම් නැවත වරක් පමණ වෙලා එන ගෙදලා මෙනෙහි කරනවා. මනවා මෙනෙහි කරන මෙනෙහි කරන කොට විතක්ක විකාර දීති සුඛ ඒකග්ගතා කියන මෙන්න මේ අංග පහඳ වැටෙනවා ඒ වැටෙනකොට මුල හිතාගටත් අගට මුලටත් අලබන ලෝක කලකින් පුරුදු වෙනකොට මේක ආවද් වෙනවා ශී ඊළඟට අත් වෙනවා ශී අතන වෙනවා කියන්නේ මේ මේ වෙන කරන ක්‍රියා අපිට ප්‍රතිවාක්ෂණය හොඳට ඊළඟට මෙනෙහි කරනවා අර විදිහට මෙනෙහි කරනවා මෙන්න මේ විදිහට වාචී භාව පහ කියන පංච වාචී කියන්නේ මේ පංච වාචී පුරුදු කරගත්තාම ඒ ප්‍රතිවා ධ්‍යානෙ හොඳට පැහැදිලි වෙනවා ඒ වගේම පදම ධ්‍යානයේ පිළිබඳව ඉතුරු හැකියි. අ පසවාපත්තේ සමාදින්න පුළුවන්, සමාවෙන්න දෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට පුළුවන් පච්චාවදීනේ පුළුවන් පච්ච වෙත්තනේ පුළුවන් මේ ගඟට මෙනෙහි කරනකොට අර ආවර්ජනේ මෙනෙහි කරන අවස්ථාවේදී පච්ච වෙත්තනේ මෙනෙහි කරන අවස්ථාවේදී මේ යෝග ආවදයන්ට ඇතන් මේකකෝ මේ අංගයන් පිළිබඳ දුර්වලතාවය දැක්වෙනවා. සමහරවිට විතක්ක විචාර දෙකම දුර්වල වශයෙන් වැඩ වෙනවා. දුර්වලයේ කියන්නේ ඕලාරික වශයෙන් වැඩ වෙනවා. පොළාරක කියන එකේ තේරුම අර නීවරණයන්ට කිට්ටුකමයි මේක නැති වෙන්නේ ඉඳ තියෙනවා මේ වෙන ඒ නිසා මේව නැති ඊළඟ ධානයේ ලැබේවා කියන අධිෂ්ඨානය කරනවා සතන් මුදෙට විපස්සක ධාර දෙකම ප්‍රවිදේට වැටෙනවා සම්බුත් විපස්සකම නැතස් වෙනවා ඒකේ පරිවර්තය යම් කිසි අංගයක් ඕලාරික පදයෙන් අවබෝධ වශයෙන් වැඩුණා නම් ඊළඟ ආංගය ආංගය දුක්කව දෙවෙනි ධානය ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. එතකොට දෙවෙනි ධානය අධිෂ්ඨාන කරලා ඉවර වෙලා ආයි නැවත අනිමිත්තට විභාවනෙකට විදෝධ භාවනාවකදී භාවනාවකදී නැගෙන මෙන්න කිරීම බවක් ඒ වගේම දෙවි අධ්‍යාත්මික දෙතිය ධානයේදී දෙතිය ධානයේදී විතක්ක විචාර දෙකම ප්‍රදීන වුණා නම් දෙතුන් ධානය අවසන් වෙනකොට දෙතිය ධානයේදී ප්‍රීති සුඛය ප්‍රකටා කියන අංග තුනයි ළඟට ලැබෙන්නේ ප්‍රීති සුඛය ප්‍රකටා ප්‍රීති සුඛ ඒකම කියන අංග තුනේ යොමු දෙතිය ධානය ලැබෙනවා ඒක අපාර විදිහට ප්‍රබෝධන කරගන්න. ප්‍රබෝධන කරගත්තාම ප්‍රබෝධන කරගන්න. ඒකෙදි අර පීතිය සම්බන්ධව පෝරාදකට වෙනවා. පීතිය නිසා සමහර විටනේ ප්‍රවචනාදී ඇති වෙන්න පුළුවන්. විතරකාදී ඇති වෙන්න පුළුවන්. ප්‍රේණ විචාන්දනකට ඇති වෙන්න පුළුවන්. ඒක කලකාගෙන ඒ ඡාන කරනවා. ඒ වගේ තුන්වෙනි ඡාන ලැබෙනවා. ඒකේ සුඛ ඒකාග්‍රතාව සුඛ ඒකාග්‍රතාව වෙන අංගයන්ගේ ප්‍රතිගත ඊළඟට සබෝපන්ධානයේ දැක්වෙන වෙනවා ඒ වගේම උපේවන ලෝකාරික සංකේත කරන ඊළඟට උපේක්ෂා ඒකාග්‍රතාව බෝධිපාඨානේ රජේවා අපරාධිකාන කරනකොට පරිත්‍රාණ කරන අර මුලින් වාගේ මේ භාවනාව වේදෙනකොට ඒවත් හරි පරිවර්තන ඒකත් අර විදිහේ වශයෙන් භාවයක දුනාගෙන වාසය කරනවා මම මේ විදිහට මේ ධ්‍යාන හතර ජීවුන කරගන්නට පුළුවන් වෙනවා මේ ධ්‍යාන හතර සාමාන්‍ය වශයෙන් සමහර කෙනෙකුට විපස්සනා පාදක වශයෙන් හොදන්න පුළුවන්. සමහර කෙනෙකුට නිත්‍ය සම්ම දුක් වේදෙනයි. ඒ සුඛ දිනක. ආධිනේවාදී දෙවිදේ වාදේ නවාගතේ සමනදීලා ආහාරයක් ගත කරන්න සෝදේ කාලය ගත කරන්න. නිවරණයන්නේ ආදී දේවල් වලින් අයින් වෙලා පහදින් වාදයේ දිනවල බලාපොරොත්තු මේ ධානවල සමවදිනවා. විපස්සනා පාදයට කියන්නේ මේ විහාමයකට සමාජයෙන් පරිහාමයකම සමනැදිලා ඒ නැගීමවා සංස්කාරයන් සම්මර්ෂණය කරනවා එතන සංස්කාරයන් කියන්නේ ආනාපාන වශයෙන් ඒ සංස්කාරයන් මෙහෙ කරනවා අනිත් සංස්කාර මෙහෙ කරන්නත් පුළුවන් ඒ කියන්නේ මොනකට සාමාන්‍යයෙන් විහාමයක සමාජයෙන් කරන්නේ ඒ ධ්‍යානයේ නැගීමිට ධානාංගයක් නෙමෙයි ඒක දෙන්නේ ධානාංගයක් නෙමෙයි ධානාංගය කියන්නේ නාම කර්ම ඒ නාම කර්ම පොරා ඒ ධාන කිච්චේ දිනු ධානාංගයන් පමණක් නෙමෙයි අවසේත නාම ධර්ම සායික ධර්මයන් සමග මෙන්න දැනුවදලට ඒවා නාම ධර්ම උපත් සමගම උපත් සමගම නාම ධර්ම පමණක් නෙමෙයි කරනවා ඒවා හොඳට කල්පනා කරලා පංච වර්තාන පදස්ථාන වගේ මෙන්න දැනුවදලට අනිත් දුක්ඛානාත්ම වශයෙන් මෙහෙම කරනවා. මේ දේ මෙහෙම කරනකොට ඊළඟට රූප රූප කොටසක් මෙහෙම කරනවා. මේ නාම ධර්මයන් පවතින රූප කොටස. රූප කොටස කියන්නේ වස්තු රූපේ පවතින වස්තු රූපේ හතර මහා භූතයන් පවතින. හතර මහා භූත කියන්නේ සබය ආභෝධේ වායෝ කියන්නේ මනස සම්පූර්ණ. මේවා දැන් මේවත් අර විදිහටම ලක්ෂණ වලින් ප්‍රකාශන බඩස්සය අනිත් දෙක කනාත්ම වගේ මෙහෙම ඔබේ මෙහෙම කරනවා කාර්යය ඒ අතන නාම රූප ධර්ම ප්‍රකටව යනවා නම් කරනවා සාමාන්‍යයෙන් ඥානයේ ඥානයකට සමවදී ඒ කියන්නේ කරන්න අවස්ථාවේදී අවශ්‍යයෙන් සම්පූර්ණ වඩා හොඳින් නාම රූප ධර්මයන් ප්‍රකටව යනවා නාම රූප ධර්මය හොඳට ප්‍රකටව වැටහෙන. ඒ නිසා විපස්සනාව විපස්සනාවද බොහෝම උපකාරයි මේ ප්‍රථම ධානාදී ආන. ඒකෙන් දෙකෙන් සංඥාන බොහෝම උපකාරයි. ඒ නිසා මෙන්න මේ විදිහට නාම රූප ධර්මයන් ගැන දැනගන්න නාම රූප පරිච්ඡේදනානේ දීපී සිද්ධ ආදී දෙකේ හතක් නාම රූප පරිච්ඡේදනාදී ඥානය පහළ වෙනවා. නිර්වාණය සංකල්ප කරගන්නද පුළුවන් වෙනවා එන්න මේක ආනාපාන භාවනාවේ විපස්සනාවන්ට හරවන්නා වූ අවස්ථාවක් සම්බන්ධ විපස්සනාව ආරම්භ කරන්නා වූ අවස්ථාවක් දැනගන්තෝ සමහර යෝගාවචරය තමන් උපමාගේ භාවනා ලබා ගන්න සිටිය ඒ සාධක කරගන්නේ නැතිව විහාමයේ සමවැදීන නිවේදේ සුද්ධ නිවේදේ අනුආගාරේ ඉංග්‍රීසියෙන් නාම රූප ධර්ම මෙහිදීමට ආරම්භ කරනවා ආනාපාන භාවනාව දිනු කරගන්න යෝගාවචරය ආනාපාන දෙකම මුල් කරගෙන විපස්සනාව පටන් ගන්න මේ මේ විදිහට සමන්ත ප්‍රසන්නව දැනෙන ආස්වාද ප්‍රස්වාද දෙක. අනිත් දයෝදාන්න පුරුදලා දැන් ජීවි. ඒව හොඳට කත වෙනවා අවස්ථාවේ. අතුබදවා දිනා වූ ආයෝන් ආතු සිතද නික්මෙන්නා වූ ආයෝන් ආතු කියන ආස්වාද ප්‍රස්වාද දෙකේ භාවුවකින් පරිදි ආරම්භ වෙනවා. වායෝ ආදී සමුදින සුද්ධි ආත්මනාද යනගති අබතෝ ප්‍රකටයෙන් මේ ඉදිරි ප්‍රකටයෙන්ම අවස්ථාවෙන් ඒ යෝගාවචරයාගේ වායෝ ධාතුව දැනෙන සාපුදියේ Detevo po, කපුකපු කදේකේ පරාකදේකේ අපිනේ ගුවාවෙන් ආපු පකටව දැන්නේ අපේන තමයි අපේනේ සම්පාදකයන්ගේ සම්පාදකයන්ගේ ඒ ජලයේ තියෙන ඒ අවස්ථාවේදී යෝග අවධියාගෙන මෙහි කරන්නට පුළුවන් කටදී ආන්තරයෙන් පරිමේ විභාගයේ ලක්ෂණ අදගති අත්දැකීම් මේ පරිමේ විභාගයේ ප්‍රවිද්‍යේ අංගයක් කටෝදයන් නැවත නැවත සාකල බලන මේ කියන්නේ පරිමේ විභාගයේ ගැනීම පරිමේ විභාගය එතකොට මේ ගමක ඒ පරිමේ විභාගයේ කොටස් එකතු කරගෙන ඉන්නේ ආපෝ ආත්ම භාවයන් පොතේ තේරුම් ගන්න පුළුවන්. ආපෝ ආදී කියන සංග්‍රහලක් එකතු කරගෙන ඉදිරියට ගතියි. ඔබ ක්‍රියාවත් ඒ අවස්ථාවේදී යෝගාන්තයන්ට දැකෙන මේ විදිහට වායෝ ආදී වගේ පදවි ආදී වගේ ඒවගොල්ලෝ ආපෝ ධාතුවක් අවකාගන්ත පුළුවන්. ඒවගොල්ලෝ යෝගාවලියට දැනෙනවා උණුසුම් ගතිය, සිහින ගතිය කියන්නේ ඒ දෙක ඒගොල්ලෝ ආගේ සම්පූර්ණ අන්තරක් කනාවේ ආගතිය වගේ උෂ්ණ ගතිය අනිත් පැත්තේ සීතල ගතිය ඒ දෙකම ඒ යෝගාන්තේ රක්ෂණ මේ විදිහට මේ යෝගාවචරයාව ප්‍රකටව දැනෙනවා අන්තිමේ භාව ආභෝ භාව දේජෝ ආභෝ භාවනාවේ සතර මහා භූතේ යෝගාවචරයේදී ඥානමන්ත යෝගාවචරයේදී සතර මහා භූතයන් සාක්ෂණගත පංච උපාදාන පදස්ථාන වශයෙන් අවබෝධ වෙනවා නම් මේක ලක්ෂණාරම්මන විපස්සනාවේ නෙමෙයි. මේක තවතවත් දිනනවා ඒ වාගේම මේ සතර මහා භූතයන්ද සම්බන්ධ උපාදාන උපාදාන උපත් තව 14ක් තියෙනවා. 14ක් තියෙන විදිහට ඒකින් එක සලකා බලනකොට ප්‍රකටව දැනෙනවා. යෝගාවදීන මේ විදිහට රූප කොටස් කියලා දක්වන ලද වචිවන්තාන අදස්ථාන වශයෙන් දැක්වෙනවා ඒ ළඟක මේවා වෙනස් වෙන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය දැනගත මේකේ සාමාන්‍ය ලක්ෂණ කියන අනිත්‍ය ලක්ෂණයක් ගන්නවා ඒ එකම දුක ලක්ෂණ අනාත්ම ලක්ෂණ වෙන මේ ලක්ෂණ වැඩෙනකොට සාමාන්‍ය ලක්ෂණ අවබෝධ සම්පාදනය ලක්ෂණාරම්මන විපස්සනාව සම්පූර්ණ වෙනවා. ලක්ෂණාරම්මන විපස්සනා මේ විදිහට සම්පූර්ණ වෙනකොට රූපේ සම්බන්ධව නාමයේ සම්බන්ධව නාමයේ වශයෙන් එකතෝ දැනෙන සිද්ධ දිනේ ඒ සිද්ධ දැනෙන ඒ අවස්ථාවක දිනනවා දැනෙන සිද්ධ නිසා විඥාන භාගයේක අ අලබන එතකොට ඊළඟට ආස්තේ දැන දැනගන්න වේදනාව දැන සංඥාව දැන චේතනාව දැන මානසික ආවේගය දැන සතිය දැන මේ විදිහට නාම ධර්ම තව බොහෝ විදිහට වශයෙන් පටන් ගන්නවා ඒ වාස්නාවේ විදිහට ප්‍රාර්ථනා ජීවිතේම විද්‍යා ජීවිතේම දෙන්නා අවස්ථාවේදී මේ යෝගාවදිනේම නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ කරගන්නට අවස්ථාව සැලසෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වීමද සමාධිමත් සිද්ධ කර මේ නාම රූප ධර්මයන් හදවත වැටෙන්නේ සිද්ධ වෙන්නේ වැටෙන්නේ සිද්ධ වෙන්නේ ඒකම සම්පූර්ණ පුද්ගලයේ මම ඇත්තේ නැහැ කියන හැඟීම කොට ඇති වෙන්න පුළුවන්. මොකද ඒක දික්කින් සම්බන්ධව හරකනකට කලකන්නා වූ අවස්ථාවේදී අවිද්‍යා සංහා උපාදාන සංහා ආහාර ආස්නා රූප කියන මේ නාම රූපයන් ඇතිවීමට උපකාර වන්නා වූ හේතුන් පිළිබඳව අවබෝධයක් ලැබුණාගේ සමානවත් විදට මේවා ගැදෙන බතර තැන්පාගේ අතීත වශයෙන් කල්පනාවට අනාගත වශයෙන් කල්පනාවට යන දෙවි සම්බන්ධයෙන් තමා සම්බන්ධයෙන් නාම රූප ධර්මයන් පිළිබඳව ඇතිවෙනා වූ යම් කිසි විදකින් ආවක් සම්පතය ඇතිවෙනා නම් ඒවා නැති වෙනවා නම් සංඛාර වෙනවා. සංඛාර වෙනවා කියන්නේ නැවත සම්මාදනාමේ ආදී සම්මාදනාමේ ඥානයේ දිනේ සංඛාර ධර්ම නාම ධර්ම ආදී සෝදකේ මොහොතින් හරියන මොනවත් සම්පූර්ණව සම්මන්ත්‍රණය කරන්නේ ඒ වායුවේ අවස්ථාව අවස්ථාවේදී ඒ අවස්ථාවේදී සම්මතන ඥානෙදී සම්මතන ඥානෙදී වෙනා අවස්ථාවේදී උදේ අභිඥානෙදී පමණ ඥාන පරම්පරාව උදේ අභිඥාන පරම්පරාව බලවල සංඛාරුක අනුරූපී ආමේ භගවන් බෝධිසෝ ඥානං නිර්වාණ අවබෝධ වීම නිවන මාර්ග ඥානං නිර්වාණ එනිත් පරම සම්මුතිය දෙකම නිර්වාණ අවබෝධ මාර්ග ඥානං සම්පූර්ණ සමාධි සම්පූර්ණ වෙනවා and on our head. And the blood from our head, our blood and our head, and the blood from our head, on our heart, and our heart is living our heart. Thank you. වශයෙන් කාර්යම සම්පූර්ණ කරගෙන වැඩි දුරට උභාන්තකීක මානසිකව අවස්ථාවෙන් යොසින් එයින් ඒක කාලවත් ප්‍රියයක් අහගෙන මහන්නේ ඒ ප්‍රියිය අන්නේ ආය පස්ස නිකුත් කරන සංකල්පයෙන් ආලෝක වේගයෙන් පීති මනසකාරෝ පසම් සම්පති පස්සම් මොකාරෝ සුඛම් මේ පස්සම්යෙන් දෝතරන්තාගේ චිත්ත සුඛය කාය සුඛය කියන්නේ ඒ අවස්ථාවේදී යෝගාවචරයාට යකටව දැනෙනවා ආය සංතාප චිත්ත සංතාප ආය පරිණාම චිත්ත පරිණාම කියන මේවා අයින් වෙලා මාවත් දැනකින් සහිත ආව පුදාගේ ඉඳෙන තැති ඒ යෝගාවචරයාට ප්‍රබන්ධ වෙන්නේ මේ සුඛය කායික වශයෙන්, චෛතසික වශයෙන් ලැබෙන සුඛය තමයි. එනකොට ඒක ප්‍රතිපලයක් වශයෙන් චිත්ත සමාධිය ඇතිවෙනවා. චිත්ත සමාධිය ඇති වුණා වූ අවස්ථාවේදී දීවරණය බොහෝ දුරට සංසිඳිනවා. කාම ඡන්ද ලාභ තේනමින්න මුද්දච්ච කුච්ච විචිකිච්ඡායන මේ නීවරණ සංසිඳිලා ඒව බලපවත්වන්නේ නැති සැටි යෝගාවචරයට ප්‍රකටව දැනෙනවා ඒ එක්කම සමාධි චිත්තයේ ජීවනවකුත් දැනෙනවා හිත ජීවින් ලක්න බොහෝ විට අතීතයේ සම්බන්ධව දුවනවා අනාගතයේ සම්බන්ධව දුවනවා ඒ විදිහට දෙපැත්තට දුවන කතිය කියන. අතීතයේ දිවීමකුත් නැතුව අනාගත ප්‍රාර්ථනා වශයෙන් ඉදිරි පැත්තෙන්නේ නැතුව බලවත් නවතින්නක් කියනවා. ඒකකට ආනාපාන කර්මස්ථානයේ හිතේ දාගන්න පුළුවන්. ඒනකට කාමච්ඡන්ද ව්‍යාපාද සීල මෙන්න උද්දච්ච කුච්ච කියන මේවා නැති වීමෙන් සාන්ත භාගය සංපජ්ජය ඇති වෙන මේක සමාධියේ ලොකුම ලක්ෂණය. පරිපූර්ණ ලක්ෂණයක් වශයෙන් සාකච්ඡා කරන්න මේ විදිහ අවස්ථාවේදී ආනාපාන දෙකට හොඳට හිතෙන්න ආනාපාන දෙකට හිතෙන්නකොට කලින් පුරුදු කරපු කෙනෙකුට නම් බොහොම දේශීය ආනාපාන දෙක පොතෝ දැනෙන්නේ. එමනම් සම්පූර්ණ ශරීරයට ඉදලා ඒ ඒ අවස්ථාවේදී දැනෙන ආනාපාන දෙකට සබතව දැනෙන ආනාපාන දෙකට ඉදලා ඒ අවස්ථාවේදී අපරට වැඩිමත් පිටට රැඳීම අතුරු පිට පිටට නිකුත් වීමක් කියන මේ දෙකම පැහැදිලිව දැනෙනවා. අපි ඉගෙන අතුල් වෙනවා, අපි ඉගෙන පිට වෙනවා. අපි ඉගෙන අතුල් වෙනවා, අපි ඉගෙන පිට වෙනවා. වෙලාවකදී ලොකුවට දැනෙනවා. වෙලාවකදී සීනියට දැනෙනවා. සීනියට දැනුණත් ලොකුවට දැනුණත් එයම අවස්ථාවකදී හැපෙන දැනට හිතවල නෙමෙයි. ඇතුල් වීම පිටවීම දෙක මෙනෙහි කරන්නේ. මට මෙතක නාස්පුදු දෙපැත්තම දැනෙන්න පුළුවන්. ඔබට මාරු වෙන්න පුළුවන්. ඔබ දෙපැත්තේම දැනෙන්න පුළුවන්. කෙලික දැනෙන්න පුළුවන්. කීමේද දැනෙන්න පුළුවන්. නාසික තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. කෙසේ වුණත් නවත්තන්නේ නැතුව හදන දැනට හිටියොදාගෙන මෙනෙහි කරමින් ආස්තේ කරන්නේ මෙනෙහි කරනවා අවස්ථාවේදී සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන අන්වලදී සංවා අත්සන්තෝ දීපං අත්සාමී පදානාන මේ සංවා පස්සසන්තෝ දීපං පස්සසාමී පදානාන කියන විදිහට සඳහන් ක්‍රමයට ඒ ආස්වාද ප්‍රස්වාද දෙක දිගට දැනෙනා අවස්ථාවේදී දිගට පවතිනවා කියලා මෙන්න මෙනෙහි කිරීම ඇති කරගන්න. කොටට පවතින අවස්ථාවේදී කොටහි කරන මේ විදිහට ආස්වාද ප්‍රාස්වාද දෙක පිළිබඳව ඊගාවස්ථාවට දැනෙනවා නම් ඊගාවස්ථාව අලකමින් මෙනෙහි කරන කොටට දැනෙනවා නම් කොටට වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන සංනාව අවස්ථාවේදී තවත් හොඳ හේතු සම්පන්න වෙනවා. මේ භවතෝ සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමි විසික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමි විසික්ඛති යන ඊළඟ කොටස ගැන සලකනවා ආනාපානෝ දෙකේ හුස්ම ඉහළට යන්නා වූ හුස්ම පිළිබඳව කල්යාණ විදුත් වෙන්නා වූ හුස්ම පිළිබඳව සරබන් ඒකේ පටන් ගන්නොත් දොඩු දිගින් හලපන්නේ. පටන් ගන්නේ නැද්ද හලපන්නේ. අවසානයේ සලකන්නේ. අතෝ වීමේදී එහෙම හිතවීමේදී මේ විදිහේ මුල මැද අග කියන මේ අවස්ථා තුන හොඳට සලකන්නේ. හොඳට කල්පනාවෙන් මෙහි කරමින් වාසය කරන්න මේක අපි තාම වටිනායි. වටිනා කියන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බපාය කියන දේ ආස්වාස කායේ ආස්වාස කොටසේ ඒ වගේම පස්සා කොටසේ ආස්වාස කොටසේ සංස්කාර කොටසේ සියල්ල සියල්ල නම් මුලමදාග කියන මේ අවස්ථාව තෝරන්න පටන් ගැනීම තේරෙනවා අවසානයේ තියෙන ඒකට දැක්කේ බොහෝ ලෝක ඒ විදිහට සුභවතෝ නුවණ යොදාගෙන සතිය හොඳට යොදාගෙන ක්‍රියා කරන්නව අවස්ථාවේදී මේ අමාරුවක් නැතුව දෙහියෙන් මෙහෙ කරන්න පුළුවන් මුලදී ටිකක් අමාරුවට දැනුණා පසුව මේ දෙකම ආස්වාද ප්‍රසආස දෙකම පිළිබඳව මුලමද අග කියන මේ අවස්ථාවවල මෙහෙ කරන්නේ මම මෙනෙහි කරනවා නැද මෙනෙහි කරනවා අවබෝධය කරනවා සවාගයම දෙකේම විදිහට මොලක් නැදක් අගක් මෙනෙහි වෙනකොට මේ ආස්වාදය ප්‍රස්වාද කියන මේ දෙක කලින් වැටුනේ එක කොටසයි ආස්වාදයෙන් ආස්වාදය කියන්නේ එකක් ප්‍රස්වාදය කියන්නේ එකක් වශයෙන් දැන් අර මොළ නැද අවබෝධ කියලා මේ තුන වැටෙනකොට මොළේ කාපු, හදවත කාපු අවස්ථාවේදී ඔය අතේ මුලක් කොටස් කීපයක්, මැජික් කොටස් කීපයක්, අගක් කොටස් කීපයක්. එතකොට මෙතන එක ආස්වාදයක ආස්වාද රාශියක්. එක ආස්වාදයක ප්‍රස්වාද රාශියක්. බව යෝගාවචරයෙන් මුදෝසි කපටම දැනෙන එතකොට දැනගොතන ආස්වාද රාගයන් ප්‍රස්වාද රාගයන් කියන්නේ එකක් නෙවෙයි හාසියක් ප්‍රාසයක් වෙන්නේ එකක් ඇති වෙලා නැති වෙන ඊළඟට තව එකක් ඇති වෙන නැති වෙන ඊළඟට තව එකක් ඇති වෙන නැති වෙන ඊළඟට තව එකක් ඇති වෙන නැති වෙන ආස්වාදයේ ප්‍රාස්වාදයේ ඒ විදිහට ඇති වීම නැති වීම දෙක මේ යෝගාවචරය කරනකොට එතකොට ඇතිවීම නැතිවීම දෙක තමයි මේ අනිත්‍යතාව පෙන්වූ කරන නිමිත්ත අනුත්ප්පේ ඇතිවීමයි නැතිවීම එතකොට අනිත්‍යතාවය තුළ ප්‍රකටව දැනෙනවා අනිත්‍යතාව හොඳට ප්‍රකටව දැනනකොට දෙකේම මේ දුක්ඛ ලක්ෂණයත් දැනෙනවා අනාත්ම ලක්ෂණයත් දැනෙනවා මොන්නේ අනිත්‍ය ලක්ෂණය මේ දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන ලක්ෂණ කොළම මේ අත්‍යවශ්‍යම මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන වැටහෙන්න අරින් මේ යෝගාංගයන්ගේ තව අවබෝධයක් වෙන්න ඕන අර ධාතු කොටස් පිළිබඳව ස්වභාවය රසයෙන් තනන හැපෙන දේ හැපෙන තන හැපෙන තන තාක්ෂය ඊළඟට මොනසුවාසී කොළගෙන මේ විදිහට තේරුම් ගත යුතු ධාතු හතර මහා භූත හතර තේරුම් කරගන්න තියෙනවා ඒ මහා භූතයන් පිළිබඳව ඒ මහා භූතයන් පිළිබඳව ඊළඟට තේරුම් කරගන්න ඕනේ මේකේ ලක්ෂණ රසපත්තු ගන්ධාන අගන්ධාන වශයෙන් ලක්ෂණ අවබෝධය ඒ ළඟතාවයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණය මට එන්න ඕනේ ඒක සාමාන්‍ය වෙන්නේ. ඇතන් විටක අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ කියන මේවා පදලුවක් දැනෙනවා. නියම ප්‍රමය අච්චතරක්ෂණය කියන ඒ ඒ දේවල් වලට අයත් කුජල ලක්ෂණ මුලින්ම දැනෙනවා. ඒ වගේ තහන හේතුතුන් සාධාරණම සංකෝධණයකට සාධාරණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වස්තුවේ පිටරටින් මෙන්න මේ වගේ ස්වභාවයෙන් මේ ලක්ෂණ දෙක ක්‍රම දෙක හොඳට වැටහුණායින් පසුව නාම රූප දෙකව පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නවා මේවා නාම මේවා රූප මේවා රූප නාම නෙවෙයි මේවා නාම රූපයයි කියලා ඔය විදිහට ඒ නාම රූපයන් පිළිබඳව නිමානවට අවබෝධය ඇති වෙනවා ඒ අවස්ථාවේදී ඒ වරින් ආස්වාද ප්‍රස්වාස දෙක පවතින තැන අවගයි ඒක ඇතිලගන්නේ අන්තිමේදී මොන පොදු වෙනවද මොන හිතනවා මේකට ස්ථාන වශයෙන් අරගෙන සම්පූර්ණයෙන් දෙන්නේ ඉහළ කොටස එකම වායෝ නාග පඨවි නාග ආපෝ නාග තේජෝ නාග ආදී වශයෙන් රූප කොටසත් ඒ වාගේ සම්බන්ධ නාම කොටසත් සම්පූර්ණයෙන් මොළු විද තුනම ආධිකාවමෙන් මේ වගේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ගොසු මුළු ශරීරයේම එක ඉන්ද්‍රියක් වශයෙන් අවබෝධය ඇති වෙන සියල්ලම වායු ධාතු මුලින් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියන්නේ සම්බන්ධවදල කියන්නේ ඊළඟට ඒවා සම්බන්ධව චක්ඛුනෝ සෝත ඝාන දිවහා කාය කියන මේවා මේකට හදේ වෙන මේවා වෙනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වෙන මේවා ඒකම ඒ විදිහට අනිත් නාම රූප ධර්මස්වර වල එකට වෙනවා නාම ධර්ම ප්‍රකට එදියට නාම රූප ධර්මයන් පිළිබඳ ඒවා වලට නම් අවස්ථාවේ මුළු පංචස්කන්ධය ආකාශකන්දේ, වේදනාස්කන්දේ, සංඥාස්කන්දේ, සංස්කාරස්කන්දේ, විඤ්ඤාණස්කන්දේ කියන මේ ස්කන්ධ පහයි. සාමාන්‍යයෙන් මේ ශරීරයෙන් ආවන්නේ උජ්ජේ මේක කියන්නේ නාම රූප මාත්‍රයන් කියලා විදිහට නාම රූප පරිච්ඡේදනා කියනකට පස්සේ පරිච්ඡේදනා ඊට පස්සේ මොකෙන් කියන අනුකරණයට ඥාන භාරමින් පංචමේදී නිර්වාණ අවබෝධය සැලසෙනවා මේ අන්දමට භාවනාව ජීවන කරන්නේ තම තමන්ගේ ප්‍රාර්ථනා වලින් දෙන්නේ දෙන්නේ දහතු සාන්ත අමානුෂික සබ්බ සබාවෙන් නිදහස් වෙනවා සම්මාන ශාස්ත්‍රා ප්‍රතු අධිදේශකයන් වහන්සේ අත්පෝජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දෙන මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.